ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ කොළඹ හත බෞද්ධ ලෝක මාවතේ ශ්‍රී කල්යාණ ධර්ම යෝගාශ්‍රමය අධිපතිව වැඩ විස අපවත් වූ වදාළ කෝට්ටේ දේවානන්ද ස්වාමීන් වහන්සේ සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නයි දැන් සයෝ <clears throat> ධම්ම සූත්‍රය එක පැත්තකින් <clears throat> වැඩිගෙන එන හැටි කියාගෙන આવලා ඒක සම්පූර්ණ වුණාට පස්සේ දැන් ඒක නැති කරන අනිත් පැත්තට ප්‍රතිලෝම වශයෙන් ක්‍රියාත්මක වෙන හැටි අපි ගිය සුමානි පටන් ගත්තා ඒකට ඒ අපි අවස් පුජ්‍යනීයගේ ජීවිතේ අර ඊටාම අපිරිසිදු අවස්ථාව ඉඳලයි පෙන්න්නේ මෙන්න මෙතන ඉඳලයි මේ தත්ත්වයට යන්නේ කිය. ඒකට අපි ඊළඟට පෙන්න්නේ පිරිසිදු අවස්ථාවටපත් වුනහම ඒ පිරිසිදුකම දියුණු වෙන හැටි ඊට ප්‍රතිවිරුද්ධ ධර්ම ස්වરૂප පෙන්වමින් අපි කතා කළා. එතකොට යම් අවස්ථාවක අසද්ධාව තිබුණා නම් අපි ඒ අසද්ධාව කියන ස්වરૂපය හැඟීම මිනිස් හිතේ ඇති වෙන්නේ අර කිව් ජාති ජරා මරණ කියන මේ ජීවිතයගේ පැවැත්ම රඳවමින් ඊට අනුතුරුව භයානක දුක් දීමේ తত্ত্বය ගැන තමයි මේ විස්තර ඉදිරිපත් වෙන්නේ. එතකොට අසද්ධාව කියන එක අපි කලින් විස්තරයේදී කිව්වා. එතකොට මේ අසද්ධාවෙන් කලේ මොකද්ද? ඒ කටුක දුක් විඳීමේ අයිතිවාසිකම රඳවා ගැනීමට උවමනා කරන සිතුම් සංවිධානයක් තමයි ඔය අසද්ධාව, සද්ධාව නැතිකමයි. කටුක දුක් විඳීමට උවමනා කරන හැඟීම් සිතුවිලි ආදී සංවිධාන වීම තමයි සද්ධාව නැති. එතකොට දැන් මේ කටුක தත්ත්වයේ මේ භයානක ජීවිත අයිතිවාසිකමේ මිදීමේ මට්ටමට පත් වෙන පුජ්‍යලයා නැත්තම් මිදීමේ මට්ටම සකස් වෙන පුජ්‍යලයා තුළ ඇතිවෙන මානසික හැඟීමක හැඩයක් තමයි ඔය ශ්‍රද්ධාව කියලා කියන්නේ. මේ පාර කොටින් මතක් මතක් වී කියලා මතක නෑ. ශ්‍රද්ධාව කියලා කිව්වා. නෑ. එතකොට ඒ ශ්‍රද්ධාව අපිට මතකයි ඒ ශ්‍රද්ධාවත් එක්ක එක්වී යන ශ්‍රද්ධාවී කියන ඒ වටිනා ධර්ම ස්වરૂපයක එක්වී යන තව ධර්මයක් තියෙනවා. ඒකට තමයි නුවණ කියලා කිව්වේ. දැන් සමහරු පාවිච්චි කරනවා. මේ නුවණ හීන සද්ධාවේ කියලා. සද්ධාව තියෙනවා නම් නුවණ හීන වෙන්නේ නැහැ. ඒ සද්ධාව නැතිකම එක්තරා ලක්ෂණයක්. නුවණ නැතිකම. ඒ සද්ධාව සංවිධාන වෙන්නේ නුවණෙන්මයි. නුවණ අයින් වුණොත් සද්ධාව කියන එකට නැගී හිටින්න පුළුවන් කමක් නැහැ. ඒකට සාක්ෂියක් කියනවා නම් යම් කිසි කෙනෙක් නරක නරක අයින් කළා. හොඳට ජීවත් වීම හොඳ ජීවිතයක් ගත කිරීම ඔහුගේ සිත් උනන්දු වෙනවා නම් ඒක යාගේ හිතේ බලපානවා නම් ඊළඟට ඒ කියන හොඳකම රැකගන්න නුවණක් ඕනේ. හොඳයි කියලා හිතන හිතන ලෝක සම්මත පුද්ගලික සම්මත මේ එකක්වත් හරියන්නේ ඒ අවස්ථාවට උචිත ඊටාම හොඳ ක්‍රමය තෝරලා ගන්න තුරු ශ්‍රද්ධාවේ ශ්‍රද්ධාවේ ශ්‍රේෂ්ඨත්වය සකස් වෙන්නේ නැහැ. ඒ தත්ත්වයට එන්නේ නැහැ. ඒකට නුවණ ඕනමයි ශ්‍රද්ධාව පාවිච්චි කරන්න. ඒකට දැන් ඕනෑම හොඳ දැන් හාමුදුරු කෙනෙක්. ඒකට ධන පින්ඩ පාසී එයා පූජා කරන්න යම් කිසි කෙනෙකුට අවස්ථාව આવොත් එයා ඒ පින්ඩපාත පූජා කරන අවස්ථාවේ එයාට නුවණ නැත්නම් අර පින්ඩපාත පූජා කළයි කියලා කළ නිසා සද්ධාවයි කියන්නේ බෑ. ඒක තමන්ගේ සිතට ගුණය සංවිධාන වෙන ගුණය සකස් වෙන ආකාරයෙන් අර පින්ඩපාතේ ඒ ආනි විදුවත් විතරයි සද්ධාව කියන එක එක්ක සම්බන්ධ වෙලා පින්කම කළා වෙන්නේ. එසේ නැත්නම් ඒ පුජ්‍යලයා ධාමේ ආහාර ටිකක් හාමුදුරුවන්ට දුන්නයි කියන ක්‍රියාව මිස සද්ධාව සම්බන්ධ වෙලා පිනත් ඊට සමාන ඊට අයිති පින් ස්වરૂප සකස් කළයි කියලා කියන්න බෑ. ඒකට එහෙම කොයි අවස්ථාවේ හරි දැන් මෞපියන් එක්ක ඇසුරු කිරීමේ හරි ඒ නැත්තම් මොන අවස්ථාවක හරි හැම අවස්ථාවකම මේ කියන සද්ධාව ඉස්සරහට ඇවිල්ලා තමන්ගෙන් කෙරෙන්න තියෙන වැරදි කරන්න ඉඩ නොදී ඒ වැරදි කරන්න ඉඩ නොදී ඒක නවත්තලා තමන්ගේ යහපත සලසන්නා හොඳ පැත්තට හරවන ක්‍රියාව සංවිධානය කිරීමට නුවණ වුණා කරන්නේ එසේ වුණොත් විතරයි ශ්‍රද්ධාව ඒ හැඩේ ඒ ඒ නම ඕනම එකට දාන්න බෑ. ඒ අංග සම්පූර්ණ වෙනකොට නිකම්ම නම එකට වැටෙනවා. එතකොට ඔය කියන හැඟීම යම් කිසි පුජ්‍යලයක් තුල තියෙනවා නම් ඔය දැන් බොහෝ විට Taman දේශ බලලා Taman සතුට වෙන්න වෙන තත්ත්වය කාතුලත් සකස් විය යුතුයි කියන බව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරපු තැන් බොහොම තියෙනවා. Taman දේශ බලලා Taman පිළිබඳව තමා සතුටු වෙන්න සුදුසුකම් ඇති කරගත යුතුයි කියන එකයි උන්වහන්සේ කිව්වේ. ඒකට ඒක උන්වහන්සේ මුලින්ම උන්වහන්සේගේ ජීවිතයේදී කළා. ඒ මොකද්ද? ඒ බුද්ධත්වය ලැබුවට පස්සේ තමන් මහන්සේ මෙච්චර කාලයක් මහන්සියලා උත්සාහවත් වෙලා සකස් කරගත්තා වූ ධර්මවල තීන මේ හපංකම පුළුවන්කාරකම ශ්‍රේෂ්ඨත්වයේ බලය පාණ්ඩ පුළුවන් තව ලෝක දහති තව කෙනෙක් ඉන්නවද කියලා බලලා මීට එහා කිසිම කෙනෙකුට මීට එහා පාවිච්චි කරන ධර්මයක් නැහැ කියලා උන්වහන්සේට පෙවුණා. මීට එහා මේ ධර්ම සකස් කරන්න බෑ. මේව තමයි අන්තිම. ඒ නිසා උන්වහන්සේට උන්වහන්සේ ගරු කළා. මොකද මෙච්චර දුර ආවේ තමන් වහන්සේගේ නුවණින් උපක්‍රමශීලීව ඒකේ අගේ සලකමින් ඉස්සරහට ආපු නිසා නේද එන්න ඒකම බුදුහාමුදුරුවෝ අපට යොමු කළ පෙන්නනවා හැම වෙලෙම Taman දෙස බලලා Tamanට ගෞරව කරන්න පුළුවන් විදිහට සලකන්න පුළුවන් විදිහට නැත්තම් ප්‍රශංසා කරන්න පුළුවන් තමන්ගේ ජීවිතේ තමන්ට පෙළෙන තැනට සංවිධාන විය යුතුයි කියන එක තමයි උන්වහන්සේ අවවාද. ඒකට දැන් මේ කියන ඒ සද්ධාව යමෙක් තුල තියෙනවනේ. ඔය කිව් ආකාරයෙන්. ඔය කිව් කිව්වහම අර හැම එකකම අනිර්දෝෂ පැත්ත සොයලා ඒ නිර්දෝෂ පැත්ත එක්ක විතර දුස්සහිතකේ සම්බන්ධ නොවීමට Tamange සිතේ තද බල උනන්දුවක් බලපාලා ක්‍රියාත්මක වෙනවා නම් එයාගේ ජීවිතයේ දෙස බලලා දැන් මේ විදිහට මේ කාරණේ තේරුම් ගත්තට පස්සේ ජීවිතයේ දෙස බලලා සන්තෝෂ වෙන්න පුළුවන් ඒ ජීවිතයට ස්තුති කරන්න පුළුවන් ප්‍රශංසා කරන්න. ඇයි? සංසාරේට දමලා සංසාරේ ගමන් කරමින් අනන්ත අප්‍රමාණ දුක් දීමට හේතු වුණු යම් ධර්ම සමූහයක් තියෙනවා නම් ඒ ධර්ම සමූහය සම්පූර්ණ කඩලා බිඳලා නැති කළා විනාශ කළා දාන මට්ටමේ ශක්තියක් ධම්මය ළඟ තියෙනවා. ඒ තරම් බලවත් ශක්තියක් හඳුනන නමයි ඔය සද්ධාව. ඒ ඔය සද්ධාව කියන වචනේ අපි බහුල වශයෙන් පාවිච්චි කරලා තිනවා ඒක නිකන් ආවට ගියාට පාවිච්චි කරපු නිසා ඒක නිකන් වටිනා ගති නිකන් නැකිලා වගේ. නමුත් ඒකට අයිති චිත්ත ස්වરૂප ගන්නකොට මහා ප්‍රබල ශක්තියක් ওই ශ්‍රද්ධාව කියන්නේ. හැබැයි ඊට අයත් ලකුණ තාංග අර සිටිවිලි එක්ක මිශ්‍ර වෙනවා. ඒකට ඒ ශ්‍රද්ධාව තියෙන පුජ්‍යලයාට නూరు එක්කාස වෙනවා වගේම අර එදා මම දැන් වෙන්නේ මෙතෙන්දි මට මතක් වුණා එදා මම නැවතුත් වෙන තමයි. මොකද්ද? අර ගුණවන්තකම පාවිච්චි කරන්න බැරි මහා හැකිලෙන ගතියක් අපේ කෙලස් මිශ්‍රණයෙන් සකස් වෙච්ච ජීවිතවල තියෙනවා. ඒක හොඳ වැඩක් කරන්න බෑ. නරක වැඩක් කරන්න නම් බොහොම හොඳට උද්‍යෝගය නැගිටලා එනවා. එතකොට ඒකට තමයි කම්මැලි භාවය කියලා අපි සාමි කෝසජ්ජය කියලා නම් කළේ. දැන් මේ සද්ධාවත් නුවණත් එක්කාස වෙච්ච ජීවිතයක් වැඩ කරන ජීවිතයක් තියෙනවා නම් එයාගේ මානසික ශක්තිය ක්‍රියාකාරී ස්වરૂපයෙන් එයාට තේරුම් ගන්න පුළුවන් මගේ ළඟ පිරිසිදු සද්ධාවත් පිරිසිදු නුවණක් තියෙනවා. ඒක අපි මේ හිතන මතලා දෙන්න පුළුවන් තීරණ නෙවෙයි ඒවා එව්වා අර සබහා ධර්මේ ඒක හැදුනට පස්සේ ඒ ක්‍රියා කරන්නේ ඒක එහෙමයි. ඒකට දැන් ඔය සද්ධාවයි නුවණයි අරාකාරයෙන් ක්‍රියා කරනකොට වෙන්නේ මොකද්ද? ජීවිතය ඇතුලේ සකස් වෙලා තියෙන රූප කලාප කියන්නේ පරමාණු වල තියෙන කාෂ්ඨක කාමේ නැත්තම් කාන්දම්. ඒ කාන්දම් ශක්තිය අර ක්‍රියා ස්වરૂප වලින් අර ක්‍රියා හැඩ වලින් ඒවා අර කටුක ස්වરૂප අඩු අර හොඳ වැඩක් කිරීමට පසුබාන ගතියක් හැකිලෙන ගතියක් එනවා කිව්වේ හොඳ වැඩේ කියන්නේ සෞම්‍යකම මිශ්‍ර වෙච්ච සාන්තකම මිශ්‍ර වෙච්ච සාන්තිය කියන්නේ ඉවසීම මිශ්‍ර වෙච්ච පරිත්‍යාගයේ මිශ්‍ර වෙච්ච මෛත්‍රී කරුණාදී ගුණයන් පිරිවරා ගත්ත ස්වરૂපයක් තමයි ඔය මේ හොඳ වැඩේ කියන එකේ තියෙන්නේ. ඒවා කොහොම නැතුව නමින් හොඳයි කොට හරියන්නේ නැහැ. එතන සාන්තකම, ඉවසීම, මෛත්‍රී ගුණය, කරුණා ගුණය ඒ වගේම පරිත්‍යාගසේ පරිත්‍යාගයෙන් මුදල් හදා දෙන එක නෙවෙයි. ඒ අවස්ථාවට යා කාලය පරිත්‍යාග කිරීම, තමන්ගේ ශ්‍රමය පරිත්‍යාග මේ ආදී දේවල් ඔක්කොම ගොනු වෙනවා. ගොනු වෙන්න ඕන ක්‍රියාවක හොඳ తত্ত্বය හොඳටම ලකුණු වැටෙන්න. ඈ 100න් 95වත් එන්න මේ අර විදිහට හැදෙන්න මෙව වෙන්න ඕන. ඒකට ඒ తত্ত্বය ජීවිතය තුල හැදෙනකොට වෙන්නේ මොකද්ද? අර කාලාන්තරයක් තිස්සේ අපි ඊටාම දුෂ්ට අන්දමින් සිටිවිලි පාවිච්චි කළා ඊටාම කාෂ්ඨක අන්දමින් හැදිච්ච අපේ ජීවිතේ පාලනය කරන රූප කලාප නැත්නම් පරමාණු බලය අර කාස්ටක කමින් තමයි අපිට නොයෙක් වද දුන්නේ. නොයෙක් නරක හිත් පහල කරේ. ඒ හිතට අනුව නරක නින්දිත පහත් ක්‍රියාවල යෙදුනේ. ඒ අර අර ඔය බලය. එතකොට දැන් මේ ක්‍රියා කරනකොට ඒ ඒ බලය දිගින් දිගට පවත්වාගෙන නඩත්තු කරන්න මේ කරන ක්‍රියාවලට යෙදෙන සිටිවිලි වල ඒ මේ ඒ උපකාරයෙන් ලැබෙන්නේ මොකද සෞම්‍ය සිටිවිලි පාල කරන්නේ හැම වෙලෙම වරදින් අයින් කරනවා මේ ආදී දේවල් මෙවක කරනකොට අර නරකේම බිඳි බිඳි බිඳි බිඳි ඒ වෙනුවට හැදෙන්නේ ඊටාම හොඳ සෞම්‍ය රූපකලාප නැත්තම් පරමාණු ඒ වැග් හොඳ රූප කලාපය කිව්වේ මොකද? ඒක ඇතුලේ ගැබ්බෙන්නේ ඊටාම සෞම්‍ය මට්ටමේ තේජස් අංශ. අන්නේ තේජස් අංශකය ජීවිතය ඇතුලේ බලවත් හොඳින් 85%ක්වත් ගණන්ට වැටෙන්න සකස් වෙලා තිනවා නම් ඒ පුජ්‍යලයාගේ අර කියන කම්මැලි භාවය මොකද්ද? හොඳ වැඩක් කිරීමට හැකිලෙන ගතිය සම්පූර්ණයෙන් නැති හොඳ වැඩේ කියනකොට හොඳ පැත්ත ගැන කතා කරනවා. සෑහෙන උද්‍යෝගයක් සෑහෙන නැගිටි නැගී සිටීමක් Tamange සිටේ ඇති වෙනවා. ඒ වගේම වචන ක්‍රියා. ඒකට අනුකූලව ක්‍රියා කරන්න ඒකට ඉස්සරහට ඉදිරිපත් වීම බොහෝ බලෙන් පවතී. ඒ මොන බලයක්ද? මේකට අපි සිද්ධි කතා කරනවා නම් අපි කියන්නේ ඕක මේ ස්වභාව ධර්මයේ කියන එකයි කියන්න පුළුවන්. අර විදිහට ඒවා හදිච්චාම ඒවැ ස්වභාවය මේකයි. මේ ස්වභාව ධර්මයේ කියන වචنين පිටස්තර බුද්ධ ධර්මයේ කියලා එකක් නැහැ. බුද්ධ ධර්මයේ කියන එකෙන් වෙන්නේ ස්වභාව ධර්මය Tamanට යහපත වෙන විදිහට ඒ ස්වභාවයෙන් සකස් කරගන්න. එතකොට ඒ දරීම් හොඳට හිතී කියන එකයි මේ බුද්ධ ධර්මයෙන් කතා කළේ සබහා ධර්මය ගැනයි. වෙන මොකුත් කතා කරන්න දෙයක්වත් නැහැ. කතා කරලත් නැහැ. ඒකට මේ ස්වභාව Tamanට උමනා කරන විදිහට. ඒක නිසි ආකාර Tamanට යහපත් සැලසන විදිහට ඒ ධර්ම සංවිධානය කිරීමක් තමයි මේ බෞද්ධ දර්ශනය ඉගන්නේ. ඒතර දැන් මෙතන මේකෙන් පෙන්නනවා අර පුජ්‍යලය අර ආකාරයෙන් තුම් පැතුම් සංවිධානය කරගෙන ඩිංග සුළු කලක් අපි කිව්වොත් සුළු කාලයක් තිබු පෑත් දෙකක් නෙවෙයි මාසයක් දෙකක් විතර යාගේ උනන්දුව තිබුණොත් ඊට පස්සේ යාම කියයි දැන් හැම වෙලේම මේ විදිහටයි මගේ සිතුවිලි වැඩ කරන්නේ අනේ මම දැන් කොයිතරම් සනසිල්ලක් බුද්ධි විනිවිද ජීවත් වෙන්න කියලා හැම කියයි ඒක කීමට අර සකස් වීම ඇති අන්න ඒ පුජ්‍යලයාට එයා දිහා බල්ලයාට ප්‍රශංසා ගන්න උන මම අන්න අර කටුකත්වයෙන් මිදෙන ලකුණු දැන් මං ඉස්සරහට සකස් කරමින් යන බුද්ධලේ බව මේ මේ සංඥාවල් වලින් මට තේරෙනවා කියලා. ඔන්න එක තත්වයක් ඒ. ඊළඟට ඔය தত্ত্বය සකස් වෙන බුද්ධලයා. ගේ ඇති වෙන්නේ මොකද්ද? හැම වෙලෙම අර නරක පැත්තට වැඩ කළේ උද්දච්චය කියන එක. ඒ උද්දච්චය කියන එක පෙන්වන්නේ මොකද්ද? යමක් ගැන තමන්ට ඇහුණා හෝ දැක්කා හෝ දැනගන්න වෙන ක්‍රමයකින් හෝ ලැබුණා නම් ඇසට කනට නාසයට මුක්ත හරි. ඒකට ඉක්මනින් කිසි වග විභාගයක් නැතු. ඒකට කල්පනාවෙන් තොරව ඒක ලැබුණත් එක්කම ඒකට පැනලා හිටන් මහා කලබලයක් කරගන්න ස්වરૂපයයි මේ උද්දච්චය කියන්නේ. උද්දච්චය කියන්නේ අරමුණෙන් අරමුණට පයින් එකයි සාමාන්‍යයෙන් මෙතන මේ උද්දච්චය කිව්වේ මේ බව ඉක්මනින් අර වේගවත් අර දේවල් වලට කිසි විමසිල්ලක් නැතුව පනින්න ගතිය. ඒක වෙන්නේ කොහොමද? අර රූප කලාප වල අර අභ්‍යන්තරික ශක්තිය නපුරු නරක අන්දමින් තිබිච්චහම තමයි ඒවා හෙළ වෙනකොට වේගවත් චිත්ත වේග මතුවෙනවා ඊට අනුව තමන්ගේ කතා ක්‍රියා ඔක්කොම සංවිධානය. අර පණිනවා කියන්නේ ඒක. දැන් උද්දච්චය නැතිවීම තමයි මේක අනිත් හොඳ පැත්ත. උද්දච්චය නැති වෙනවා කියන්නේ කොහොමද? අර කිව් ක්‍රමයට. අර කිව් ක්‍රමයක කලින් කිව්වන සද්ධාව නුවණ පරිහරණය කරමින් තමගේ ලේ ධාතුවේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙන රූප කලාව නැත්තම් පරමාණු වල தත්ත්වය අර ගානට බස්සගත්ත හැටි ඕනම එකක් ඉවසන්න පුළුවන්. ඒක ඉවර වෙනකන් කතන්දරේ ඉවර වෙනකන් අහගෙන ඉඳලා ටිකක් කලා ඉඳලා යට කල යුත්ත මොකද්ද කියලා නිවැරදිව හිතලා සෞම්‍ය සාධාරණ නිගමනයන් දීමට තරම් ඉවසිලිවන්තකම අර උද්දච්චය නැති වුණ හැටි තියන්නේ අන්නේ නිවිච්ච ස්වરૂපය. ඔය නිවිච්ච ස්වરૂපයෙන් දැන් අපිට තීරණය කරන්න පුළුවන් අපි අපේ මේ කලබලය. අපි හිතලා කරන කලබලයක් නෙවෙයි අපේ ජීවිතය ඇතුලේ ඒ කලබලය කලබලකාරී සිත් පහළ කරන ශක්තිය විසින් කරන වැඩක්. ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්වුවේ ධර්ම සංවිධානයක් කිරීමේ කියලා වදාලේ අපිට අර අපේ ඒ කියන නොහික්මුණු ගති හිතලා නවත්තන්න බෑ. පෙරබගෙන හිටියත් ඇතුලෙන් ඒක කැළඹෙනවා. නමුත් අර ධර්ම ස්වરૂපයන් නිසිය තැනට ගන්න උපක්‍රම යොදාගෙන යොදාගෙන යනකොට Taman නොකලත් අර කියන සෞම්‍යත්වයෙන් ඒ වැඩේට මූණ දෙන්න මම ඉතාම සුදුසු පුද්ගලයෙක් බවට පත් වෙනවා. අන්න ඒ ක්‍රමානුකූලව මේක කෙරෙන හැටි පෙන්නපු නිසායි මේකට විද්‍යාවේ කියලා බුදුහාමුදුරුවෝ නම් කියනවා. ඒක හරියාකාර කරන හැටි පෙන්වුවා වගේම ඒ කෙරෙන ආකාරය ඒ ගමන් මාර්ගය බුදුහාමුදුරුවෝ හරියට විස්තර කළා පෙන්වුවා. ඉතින් දැන් මේ අද බුදුහාමුදුරුවෝ නැතත් අද ජීවතුන් අතර නැති වුණාට උන්වහන්සේගේ ප්‍රකාශය තුල කිසි කෙනෙකුට වෙනස් කරන්න බෑ. ඒක එහෙමමයි කියන්න වෙන්නේ, එහෙමමයි සිද්ධ වෙන්නේ, එහෙමමයි පිළිගන්න වෙන්නේ. ඔන්න ඕකට තමයි බුද්ධ ධර්මය කියලා කිව්වේ. ඔන්න දැන් උද්දච්චය කියන එක නවතිනොත් එක්කම උද්දච්චයක සම්බන්ධකම් පවත්වපු අසංවරය කියන එක සංවරය. සංවර වෙන එකේ මොකක්ද? අර යමක් පැමිණිටහම අර උද්දච්ච ගතිය අයින් වෙච්ච පුද්ගලයා ඒකට හොඳින් නිර්වුල්ව නිදහස ඉදිරිපත් වෙලා අහන එකක් නම් අහලා කතා කරන්න යමක් තියෙන ප්‍රශ්නයක් නැහැ කිසි මේක අහලා පිළිතුර ලැබෙනකන් ඉඳලා අර ඒ ඉවසිලිවන්ත ක්‍රියාමාර්ගයේ සංවිධාන වීමට කියන සංවරය. ඒක gedara යුදරුවන් එක්ක යුගයේ පෞල් ජීවිතේ බාහිර සමාජයේ මේ වාහනේ මේ හැමතැනම මේක තියෙන එකක්. ඒක පන්සලට සීමා වෙච්ච එකක් නෙවෙයි මේක. මතක් වෙච්ච වෙලාවට සීමා වෙන එකක් නෙමෙයි. හැම තැනම තමා ළඟ තියනවාද කියලා බැලිය යුත්තක් තියෙනවා එහෙම පවතින තැනට හැදිය යුත්තක්. හැදෙන තැනට උපක්‍රම යෙදිය යුත්තක්. ඒක යෙදෙනකොට හැම තැනදීම මොන දේ වුණත් දැන් යම් කිසි කෙනෙක් දැන් ඡාම හිරපාඩු අවස්ථාවක යම් කිසි කෙනෙක් කරන්න බැරි දෙයක් කිව්වත් අර විදිහේ දිනු මට්ටමක් ඇති වෙන හොඳයි මහත්තයා පොඩ්ඩක් ඉන්න කියලා අරයට සංවර ස්වરૂපෙන්ම ඒ අවස්ථාවෙත් මෙයාට පිළිතුරු දෙන්න පුළුවන් නම් අන්න එයා ඒ වෙලාවේදී සන්තෝෂ වෙන්න ඕනේ එවැනි අවස්ථාවලුත් එයාට ප්‍රශංසා කරනවා කොයිතරම් නරක කෙනෙක්ද උඹ අද මේ අවස්ථාවේ මේ විදිහේ කරච්චල් අවස්ථාවේදී මේකට පිළිපැද්දල හැඩේ කොයිතරම් ප්‍රශංසනීයද කියලා තමාගෙන තමාට කතා කරලා ඒ තමාටම ප්‍රශංසා කරන්න පුළුවන්. ඒ ප්‍රශංසාව එන්නේ කොහෙන්ද? ඒ ප්‍රශංසාව එන්නේ දුකක් විඳින්න තියෙන තැනින්. දුකක් නොවිඳින තැනට, පීඩාවක් නොලබන තැනට. තමාගේ ක්‍රියාවල් තමාට පෙළුණාම ඒ ක්‍රියාවල් වලට යා මේ යා මේ ගරු කරන්නේ. ඒ තමන්ගේ ක්‍රියාවට. ඒක අපි කතා කරනවා මම මම කියලා. නමුත් එයාම දන්නේ නැහැ. එයාගේ ක්‍රියා අර තරම් හොඳ වෙලා තියෙනවා. ඒවා දැක්කහම මට ඉස්සර නම් මෙහෙමයි මේවට මම මූණ පෑවේ අද කොයිතරම් සැනසෙල්ල මම ඒවට මූණ පානවද කියන ඒ කතාව අර එදා නරක කිව් මමමයි අදත් හොඳයි කියලා මේ මම කතා කරනවා. ඒකට ඒකෙන් පේනවා මම කියන එක නමක් විතරයි අර සකස්සින් ස්වરૂප වලට අනුව ඒ ඒ ක්‍රියා සංවිධාන වෙන බවත් ඒ සකස්සින් තමන් තුලින් නිසි ආකාර කෙල්ල තියෙන බවත් දකිනකොට තමයි අර සතුට උපදින්නේ. ඒකට හැම තැනදීම අර සංවර ස්වභාවය කියන එක ඒ ඉස්සරහට එනවනම් තමයි අනේ අර අනිත් ඒවායේ සකස් වීම හරියට කෙරලා තියනවා කියලා දැනගන්න පුළුවන්. මේ එකෙන් එකට එකෙන් එකට බුදුහාමුදුරුවෝ මේ පෙන්වන්නේ තවත් කෙනෙකුට කියලා මේකේ සංශෝධනයක් හෝ හරි වැඩි තේරීමක් නොව තමා දෙස බලලා තමා මේකේ හරි හෝ වරද දැක ගැනීම. දැක ගන්නලා හදාගන්න තියෙනයක් නම් හැදීම. ඔන්න ඊළඟට අර සංවරය සංවිධානය එනකොට අර උද්දච්චය නැතිවෙච්චාම සංවරය ඇදුණා සංවරය නිසා ඇති වෙන්නේ මොකද්ද? දුස්සීලකම සීලවන්ත බවට කරනවා. දුස්සීලය කියලා කිව්වේ අර තමන්ගේ වචන තැනට ගැලපෙන්නේ නැති. ක්‍රියා තැනට ගැලපෙන්නේ තමන්ට අනර්ථ කරන, අනුන්ට අනර්ථ කරන. මේ ඒ ආකාරයේ රාමු ඇතුලේ ක්‍රියාපද්ධතියකුයි එයාගෙන් සිද්ධ වෙලා තිබුණේ ඒකට දුස්සීලය කියලා කිව්වා. නමුත් දැන් තමාගේටවත් තමාගේ හිතටවත් ඒ වගේම තමාගේ ශරීරයේ ශරීරයට බාහිර කෙනෙකුගේ හිතටවත් බාහිර කෙනෙකුගේ ශරීරයට මොනම කෙනෙකුටවත් හිංසාවක් පීඩනයක් කැක්කුමක් අමාරුවක් සිදුම් දෙන தත්ත්වයක් මතු නොවන ආකාරයෙන් එයාගේ වචන බැලිල්ල කන්දිහානයක මේ ආදී ඔක්කොම ඒ ගානට සංවිධානය. ඒ සංවිධාන වෙලා ඒ විදිහට පාවිච්චි කරන එක නාටයි මේ කියන්නේ සීලවත්. අර මම සතුන් මරන්නේ බොරු කියන්නේ නෑ. මේ ආදීවත් එක්තරා ප්‍රමාණකින් හොඳ ගුණවන්තකම් තමයි. නමුත් මේ කියන්නේ ඒ තරම් පටු ඒවා නෙවෙයි. එතන ගැඹුරු සීලවන්තකමේ තියෙන්නේ මොකද්ද? හැම වචනයක් පස්සේ පාසාම තමන් සනසෙන්නත් අනුන් සනසන්නත් පුළුවන් විදියට ඒක නිකම්ම හැදෙනවා. ඒකයි මං කිය සදාදාන ඒ හැදෙන්නේ අර අනුසාරයෙන් අර කාපු පිළිවෙලින් ක්‍රමයට අනුව අර දැන් මෙයාට බෑ. අර කියන්නේ රිදුම් දෙන වචන කතා ගන්න. ඇයි? ඒ වචන සංවිධාන කරන සිත හැදෙන්නේ අර සෞම්‍ය රූප කලාපවල. ඒ රූප කලාපවල තියෙන තේජස නිකුත්. ඒ වැදී නිතාම සෞම්‍ය තේජස්. ඒක නිසා කටුක හිත් පහල කරලා කටුක වචන කතා කරන්න කටුක ක්‍රියා කරන්න මොනම සිතනවා මෙයාට බෑ. එතකොට දුස්සීල සීලවන්තකම කියන්නේ දුස්සීලකම් කරන්න බෑ කියන එකයි. නොකරනයි කියන එක ඉතින් අපි කුරු වෙන කාලේ සීමා විදිහෙම තමයි අපි ඒක මෙතෙන්ට ගන්නෙ. නමුත් මිනිහා. ඒකට නියම ප්‍රගුණත්වය. පාගුණ්‍යතා කියලා ඉන්නම් අභිධර්ම වචනයක් කියනවා. පාගුණ්‍යතාවය කියන්නේ ඔබට. ප්‍රගුණත්වයක් ආවට පස්සේ ඒ ප්‍රගුණත්වය ආවට පස්සේ එයාට ඒ විදිහ කතා කරන්න බෑ. නොයෙක් දෙන ඔක්කොම අර මනුස්සයට බයිනවා. මෙයාට බෑ බනින්න. මෙයා ඉතින් මොකද උන්නේ උනේ කියලා බොහොම සමහරවිට එයාට මනින්න පුළුවන් අනිත් මිනිස්සු. මෙයා ගිහිල්ලා මෙතන මේ මේ සාන්තකම් කරන්න එනවරම කියලා. නමුත් ඒ බැනුම් අහමිනුත් අරයා කරන්නේ අර විදිහට. ඒට හේතුව අරක ප්‍රගුණ වෙලා එයා ඉන් එහාට යට කතා කරන්න බෑ. ඒ විදිහේ නපුරු අදහස් වචන කතා ගන්නත් බෑ, ක්‍රියා කරන්නත් බෑ. යම් කිසි කෙනෙක්ව අල්ලනවා. දැන් සමහරු ඉන්නවා අල්ලුවහම හැම යන තරමට මිනිහත් අදින් අල්ලන්නේ. අර මට්ටමේ මිනිහා ඇල්ලුවත් ඒක ඇල්ලුවා වගේ ඇල්ලුවා තමයි නමුත් එයාට ඒ ඒ ඇල්ලින් වෙන සිදුමක් එන්නේ. අන්න එහෙම බොහෝම සැනසෙන පැත්තට පාලනය වෙන ස්වභාවයක් ජීවිතය තුළ සකස් වූ බවක් පෙන්වන ගතියකුයි මේ සීලවන්තකම. ඒතර අපි බලන්න ඕන මේක නිකම්ම කරන එකක්ද උනන්දුවෙන් කරන එකක්ද? උනන්දුවෙන් කරන එකක් නම් තාම අපි ඒ ක්‍රියාව ප්‍රගුණ වෙනවා. නිකම්ම වගින් කරනවා නම් අර ප්‍රගුණ වෙලා දැන්. දැන් ඒවා අලුතෙන් මට හදන්න බෑ. ඒවා ප්‍රගුණ වෙලයි තියෙන්නේ. ඒවා දැන් නිකම්ම ක්‍රියා කරනවා. ඔන්න ඔය නිකම්ම ක්‍රියා කරන මට්ටම් තමයි ඔය බුද්ධ ආගමේ උගන්වන ඵල ඵල ඵල ලැබීමේ කියලා කියන ඵලය කියලා කිව්වේ අර ප්‍රගුණත්වයෙන් ඉබේටම කරන தත්ත්වයට මේ ඒ தත්ත්වය සකස් එතකොට දැන් ඔය කියන උද්දච්චය අසංවර භාවයයි උද්දච්චය නැතිකමයි සංවරය සීලවන්තකමයි කියන මේ තැනට මේ කොටස් තුන එක්කාස වෙන පුත මේ පුජ්‍යලයාගේ හැඩේ මොකක්ද කිව්වොත් හැම වෙලෙම අර ආර්ය දර්ශනය ආර්ය ධර්ම තීමත් කියන මේ ආර්ය නිර්දෝෂත්වයක තිබිච්චර ඈත් වීම නිර්දෝෂත්වය එක්ක කිට්ටු වෙන ස්වභාවයක් එනවා. එතකොට අපි ගැන බැලුවොත් මේ නිර්දෝෂත්වය එක්ක එක්කාසය නැහැ කිව්වහම අපි මේ හොඳ මිනිස් එක්ක එක්කාසය. හැම වෙලෙම මම පන්සලේ නායක හාමුදුරුවෝ එක්කමයි කතා කරන්නේ. එයා ලොකු ලොකු පින්කම් වලට ඔයාටද මේ කියන්නේ මේ හොඳ කම එක්ක ජීවත් වෙන්නේ. නෑ එයා නෙමෙයි. එයා කවුද කියලා අපිට කියන්න බෑ. එයාගේ ක්‍රියාවක් අපි පෙන්වන්නේ හොඳකම එක එක්කයිනේ කිව්වේ. එයා ළඟට හමු වෙන හැම එක්කෙනා. එයාට පේන්නේ එයාගේ නරක. එයා එයා එක්ක තමන්ගේ හොඳකම එයා එක්ක එක්කාසු කරනවා. නැතු එයාගේ හොඳකම තමන් එක්කාසු කරන්නේ නැහැ. තමන්ගේ හොඳකම එක්ක තමන්ගේ හොඳකම ඒ පුජ්‍යලයා එක්ක එක්කාසු කරනවා. එතකොට ඒ පුජ්‍යලයාව තමන් ඉදිරියේදී එයාව තමන් පරිහරණය කරන්නේ පාවිච්චි කරන්නේ නරක මිනිහෙක් හැටියට නෙමෙයි ඉතාම හොඳ කෙනෙක් හැටියටයි යාට කතා කරන්නේ යාට සලකන්නේ එයාගේ වචන වලට පිළිතුරු දෙන්නේ මේ ඔක්කොම හොඳකම උඩ ඉඳගෙන එයා නරකේ කියලා නෙමෙයි හොඳ කෙනෙකුට සලකන විදිහට යාට සලකනවා එතකොට එයාගේ වචන වල එයා සමාජයට කටුක වචන නපුරු වචන දැන් ටිකක් දුර්වල පහෙන් පුජ්‍යලයක් නම් යම් යම් හිතට හිතන වචන කියවෙන්න වෙන්න පුළුවන්. නමුත් ඒ වචන එක්ක මෙයාගේ කිසිම නැහැ දෝෂාරෝපණ කිරිල්ලක්. මොකද ඒ එයාට හැම වෙලේම සමාව දීලයි මෙයා ඒවට නිගමනයක් දෙන්නේ. ඒකට කියන්නේ මොකක්ද? ආර්ය ධර්ම ඇසීමේ කියන මේ ස්වરૂපේ අපි කතා කළා මේ හොඳ දේ අහන්න කැමතියි කියලා. ඒකට මෙයා මේ අර පුද්ගලයාගේ අර දෝෂ සහිත පැවතුම් ස්වરૂපත් කතාවලුත් හැසිරීම ආදියත් ඔක්කොම මෙයා නිගමනය කරන්නේ මොකද්ද? ඒ මිනිහා නරක මිනිහෙක් නෙමෙයි. ඔය වචන සංවිධාන වීමට උවමනා කරන යම් කිසි එක්ක එයාව පාවිච්චි කරන්න මෙයා උනන්දු වෙනවා. අපිට නිර්දෝෂ පුජ්‍යලෝ හේන එක නෙමෙයි මෙතන කියන්නේ හම්බෙච්ච පුජ්‍යලයක් නිර්දෝෂ පදනමක් උඩ ඉඳගෙන දැන් ආශ්‍රය කරනකොට දැන් එයාත් නිර්දෝෂයි දැන් දැන් කිසි කෙනෙකුට හොඳට සලක සලකනකොට අරයට හිතෙන්නේ නෑ තම මේ මේ සලකන එක්කනට දොස් කියන්නෝ මයින්ඩෝ හිතෙන්නේ නෑ එහෙම සිද්ධි කීපයක් ඉතින් වෙලා තියෙනවා මේ අවස්ථාවේදී මතක් කරන්න බෑ මේ අර අර පුජ්‍යලයා කොයිතරම් නරක විදියට මෙවා වුණත් Tamange පැවතුම් එයාට හොඳ විදියට යවනකොට අරවා වැඩිගෙන වැඩිගෙන යනකොට එයා නිකම්ම මෙවා වෙනවා ඒක හැබැයි මෙයා ටිකක් ඉවසුම් දෙයිලා අර ආයේ தත්ත්වයට එනකන් මෙයාගේ ඉවසිල්ල තියෙන්න ඕනේ කියන්නේ ආයි ක්‍රියාව ඒ විදිහටම කෙරෙනවා නම් අර එයා කොහොම හරි අවනත භාවයට පත් වෙනවා. ඉතින් හදිස්සියෙන් ඒක වෙනස් වෙන්න පුළුවන් මේ පුද්ගලයාගේ රෞද්‍රත්වය නිසා දැන් බුදුහාමුදුරු ඉදිරි පිට දේවත්ව වාගේ. නමුත් බොහෝ විට අර தත්ත්වයට ගන්න පුළුවන්. අන්න ඒකයි මේ ආර්ය දර්ශනයත් ආර්ය ධර්ම ඇසීම කියන මේ ස්වરૂප වලින් තම මුළු ලෝකෙත් එක්ක සෑම දෙනාම පොදුවේම මේ ආර්ය දර්ශනයත් ආර්ය ධර්ම ඇසීමත් කියන දෙක පාවිච්චි කරන්න ඕන තමන්ගේ පිට වෙන තමන්ගෙන් පිට වෙන ශබ්දය අනුන්ට ආර්ය ආර්ය ධර්මය ආර්ය ධර්මයක් වෙන්න තමන්ගේ ඇසුර එයාට ආර්ය භාවයක් වෙන්න එතකොට එහෙම මෙයා පරාවර්ත එයා මේ යවනකොට එහෙන් එන්නේ ටික ටිකව හොඳවා හොඳවා පමණයි නරකේවා යාළඟ තිබුණත් එවන් දෙයා ලැජ්ජ වෙන්නේ අන්නේ ඒ අවස්ථාවට එනකොට ඔය தත්ත්වයේ මිනිසාගේ సంతානෙ සකස් වෙනකොට උපාරම්භ නැති දෝෂාරෝපණය. තමන්ට තමා දොස් කියන අවස්ථාව සම්පූර්ණයෙන්ම ගෙවියන්නේ. සිලියන. තමන්ට තමා දොස් කියන්නේ ඒ මිනිස්සයා එක කතා කරලා තමාගේ වචනයක් හෝ ක්‍රියාවක් කරදිලා ඒ මිනිස්යාගෙන් යම් කිසි වෙනස් ස්වરૂපයක් තමාට පිළිගැනීමට සිද්ධ වුණා නම් මූණ පාන්න සිද්ධ වුණා නම් ඇත්තයි අවස්ථාවේ ලැබුණා නම් හරි වෙඩේ නුනේ එන්න තරහ වුණා දන්නේ නැහැ. මං තේන්නේ කතා කරපු හරි මේ ඇති හොඳේ නැහැ. මම ටිකක් ඉක්ම වුණා වගේ මේ විදිය කතා කරන්නේ සිද්ධ වෙන හිතන්න සිද්ධ වෙන වෙලාවල් එනවා අප්‍රමාණ. තවත් කෙනෙකුට කියන්නේ තමන් හිතන ඒ වෙලාව වචනේ මේ හිතන ලක්ුණා දන්නේ. ඒ කාටද මේ දෝෂාරෝපණ කරන්නේ? තමන්ට. ඒ වෙලේ තමන් කතා කළා හරි නැහැ. එහෙම නෙමෙයි කතා කරන්නේ. තාම දන්නේ නැහැ තමන්ද කතා කරන්නේ. කියලා අර තනියෙන් හිතයි ගන්න Tamanට බැන බැන. නමුත් අර විදිහේ අරය කනසන තත්වයෙන් ඒ ක්‍රියා පද්ධතිය අර ක්‍රියාත්මක වෙනකොට ක්‍රියා ස්වરૂප ටික ඒ කාන්තේ මෙයා යන ගමනුත් සතුට යනනේ. ඒ මිනිස්සයා ඒ සාකච්ඡා අපි දෙන්නාතර තිබිච්ච සාකච්ඡානේ සෑහෙන්න සැනසුන. අනේ ඇති. ඒ බොහොම කලකින් වෙන්නේ නැතුව මිනිහ සැනසුනේ. අනේ ඔබ කවුරුත් ඔය ඇත්තන්ව සනසනවා මේ තරම් කටුකත්යල් ලෝකෙ මතුවේ නෑ නේද කියලා එයා ගැන එයා සන්තෝෂ වෙවි තීරණය කරන්න පුළුවන් වෙනවා. ඔන්න ඊළඟට ඔය කියන ක්‍රියා tattete මේ පුද්ගලයා වහිනකොට එයාගේ ජීවිතේ වැටෙන්නේ කොතෙන්ද? හැම එකකම ඇත්ත පේනද? හැම එකකම අර අර මිනිස්සයා ගැන මේ ඇත්තයි මෙයා දැක්කේ. ඒ ඇත්ත දැක්ක නිසායි හිමංශයට වඩ වදනු දුන්නු. ඒ වගේම ලෝකේ හැම එකක් ගැනම ඇත්ත පේනවා කිව්වේ කිසි කෙනෙක් වර්ධිකාරීත්වේ. ඒ වර්ධිකාරියෙක් නෙවෙයි යා. ඒ වැරද්ද කරන තැනට රුකුල් දෙන ධර්ම ශක්තියක් ඇවිල්ලා තියෙනවා. ওই ධර්මයේ අයිමිත් ඇති එන්නේ බොහෝම හොඳ වංශය. ඔන්නෝම ලෝකෙට හැම තැනටම ඇත්ත දැකලා ඇත්තට අනුව තීරණයක් නිගමනයක් ඇත්තට අනුව නිගමනයක් දීමට හැම වෙලෙම තම ලෑස්තිත් වෙනවා උනන්දු ඒ උනන්දු වෙන්නේ කොහොමද? ඒකේ වරද ඒකේ ඇත්ත නොපෙනෙන තාක් ඒකත් එක්ක සිත ඇසුරු කරනකොට එක්තරා ප්‍රමාණික රිදුම් ගතියක් එනවා. ඒ මොකද්ද? එයාට වටිනවද එහෙම කතා කරන්න? ආදි එනවා. ඇත්ත දැක්කාට අර රිදුම් ඔක්කොම යනවා. ඒක හරියට පින් බවක්. ඒ කොහොමද? එයාගේ වරදක් නෙවෙයි ඔය ධර්ම తত্ত্বය ඔය తত্ত্বය මනුෂ්‍යගේ හිතේ ඔය වැඩ කරන ධර්ම తত্ত্বය කොයි පුජ්‍යලයාගේ හිතේ ඇති වුණා ඒ කාන්තමය කවුරුද ඒක ධර්මයක බලපෑමක් නිසා පුජ්‍යලයේ නෙමෙයි එයා කෙරේ අනුකම්පා කළ යුතු අසරණ මනුෂ්‍යයා ඔය తত্ত্বය නිසා කොච්චර කාලයක් තව දුක් විඳිනද අනේ අසරණයා කියලා එයාට දෝෂාරෝපණය කරන්න නෙවෙයි එයා කෙරෙහි තම අනුකම්පා අන්න එහෙම තත්වයක් උදා වෙන මට්ටමක් ඇති වෙන එකයි ඔය ඇත්ත දකින්නවා කියලා. ඔය ඇත්ත දැකීමේදී හැම වෙලෙම සම්පජඤ්ඤය මතුවෙනවා. අර සම්පජඤ්ඤය කිව්වේ හැම වෙලෙම තමාට බලපෑමක් හිතෙන් එනවා. තමන් පරම තමන්ගේ පරමාර්ථය මොකද්ද? ඒ පරමාර්ථය සාර්ථක කර ගැනීමට ලෝකය පාවිච්චි කළ යුත්තේ කෙසේද? ලෝකෙට තමා සාත්තු කළ යුත්තේ කෙසේද? කියන මේ කාරණා ටික හැම වෙලෙම සිතේ වැඩ කරන්න පටන් ගන්නවා. අද වැඩ නොකරන්න පුළුවන්. නමුත් මේවා ජීුණු වේගෙනකොට හැම වෙලෙම තමා ඉස්සරහට තමාගේ ඉදිරියට එන්නම ලෝකය ආශ්‍රය කරලා දුක් විඳින්න පාදිනේ. ලෝකය ආශ්‍රය කරමින් මේ ලෝකයේ තියෙන දේ පරිහරණය කරමින් දුක් විඳින්න එපා කියන එක හැම වෙලේම තමාගේ සිතෙන් එන නිසා අර ඒකට කියන්නේ සාත්‍යක සම්පදාන්නේ කියලා ගෝචර සම්පදාන්නේ කියන්නේ මම දුක් නොවිඳින්න මේ ලෝකේ මම ගොදුරු කරගන්නේ කෙසේද ගොදුරු කරගන්නේ කියන්නේ පාවිච්චි කරන්නේ ඒක පරිහරණයට ගන්නේ කොහොමද ඒක ඒ අරගත්තා වගේම ඒක අවසන් වෙනතුරු මම ඒකට සාත්තු කළ යුත්තේ කෙසේද? ඒකට දැන් අපට හමු වෙන හැම වස්තුවක් එක්කම ඒක සතා එක්ක හෝ වේවා සාමාන්‍ය බල්ලෙක් එක්ක හෝ වේවා හරකෙක් එක්ක හෝ වේවා මිනිහෙක් එක්ක හෝ වේවා මේ කායකත් තමාට ඒක දුකක් නොවෙන්න මේ ලෝකෙන් මේ සතාගෙන් මේ දුක් නොවිඳින්න නම් එයා ගොදුරු කරගන්න ආකාරයක් තියෙනවා එයාට සාතු කරන ආකාරය. එතකොට ගොදුරු කර ගැනීම කියන්නේ මොකද්ද? එයාව Tamanට අනර්ථයක් නොවන විදිහට මේ Taman පරිහරණය Taman පරිහරණය කරන එක. මේ අපි මිනිහෙක් පරිහරණය කරනවා කියන්නේ කොහොමද? ඒකත් විශේෂයි. මිනිහ පරිහරණය කරනවා කියලා කිව්වේ එයා ගැන Tamanගේ සිතෙන් දුකක් නොවේ. එයා ගැන දැන් මේ නිමිත්ත ගැන අපි සිතෙන් සිතිවිලි පහල කිරීමයි පුජ්‍යලයාව පරිහරණය කරනවා කියන්නේ. එතකොට දැන් අපිට පේන පේන එකේ පුජ්‍යලයාගේ අංග හැසිරීම ආදී බලන අපි ඒ පුජ්‍යලයාගේ රිදුම් දෙන විදිහට අපි ගත්තොත් ඔය මේ මිනිසයා හැසිරෙන හැටි අර ඉඳගත්ත හැටි ආදී ගත්තොත් අපිට රිදෙනවා. ඒකට මේ පරිහරණය කිරීමේදී කයි ගුදුරු ගෝචරය කියලා කිව්වේ අපි ගන්න ඕන නොරිදෙන විදිහට එමිනියව. එයා නැහැ. එයා නිකන් නොහික් මුළු කාලේ වාඩි වුණා. ආ ඉතින් කොහොමද එන්නේ ඒ වෙලාවේ වාඩි වෙන්න පුළුවන් ඒවා තමයි. මෙන්න ගොදුරු කරගත්තා Tamanට දුක නොවෙන්න. අන්න මෙන්න එතන වර මොනවද? දමලා ඒක නිකන් පිළිකුල් කොන්න එතන. ආ මේ විදියගේ ඒක යාට තේරිච්ච නැති එකක්. ඔන්න ඔහම හැම වෙලෙම ලෝකෙන් තමාට හමු වෙන ලෝකය තමාට දුක් නොලබෙන විදියට ගොදුරු කරගන්නේ. ඒ විදියටයි ඊළඟට සප්පාය කියලා මොකද්ද කිව්වේ? දුක් නොවිඳින විදිහට ඒකට සාස්තු කිරීම. මොකද? අර තවත් අර නොහික්මුණුකම් ඒ මිනිස්යාගෙන් නොකරෙන්න. අර වැරදි කියා වැරදි ක්‍රියා නොකරෙන්න. වැරදි වචන නොකියවෙන්න. තමා විහිං ඔහුගේට සනසිල්ල දෙනකොට අරව බහින්න. අන්න ඒක නිසා ඒව නොකරෙන්න සාත්තු කරන අතර තමන් ඒවා පරිහරණය කරන්න ඕන අර ආකාරයෙන්. එතකොට එක පැත්තකින් දුක් විඳින්නේ නැහැ අනිත් පැත්තෙන් දුක් වර්ධනය වෙන එක නවත්ත ගන්න. අන්න එතකොට සම්පජඤ්ඤය කියලා කියෝ. එතකොට අපිට ඔක උනන්දුවෙන් කරන එකක්. උනන්දුවෙන් කරන එකක් නෙවෙයි. අර කිව් පිළිවෙලට තමාගේ සිටිවිදි සංවිධාන වේගෙන එනකොට ඕක નિરાයාසෙන් ඉස්සරහට එනවා. අපේ මනුස්සයන් හිතේ ඉඳන් කතා කරන්න එක. සප්පාය සං මේ සප්පාය සම්පජඤ්ඤය කියන්නේ ඒ හිතෙන් දෙන්න කතා කරන්න. ඒ හිතෙන් දෙන වැඩ කරන්න අරකයි. කියන ඒවා යම් කෙනෙක් හිතනන ඒකට කියන්නේ සප්පාය. දැන් ගෝචරී කියලා කිව්වහම හැම වෙලෙම යා හිතන්නේ ඕම් මම කෙනෙක්ම නිර්දෝෂ නැහැ. වැරදි කරෙන්න පුළුවන්. ඒ වුණාට කවදා හරි මේ මිනිස්සුත් හොඳ වෙනවා. ආදී වශයෙන් සමාව දිදී හිතීමයි මේ ගෝචර සම්පදන්නේ. එතකොට කාට හෝ වේවා ඒ තමාගේ ලෝකෙන් දුක් නොඉඳ ලෝකෙන් සම්සිල්ලක් ඉඳින්න මේ තමා ලෝකයට බහිණ හැටි. ලෝකෙට ඉදිරිපත් වෙන්නේ නැහැ. තමයි මේ බුදුහාමුදුරුවෝ මේ කියන්නේ. ඒකට ඒ සත්‍යයත් එක්ක තමන්ගේ සිතිවිලි සංවිධාන වෙනකොට වික්ෂිප්ත භාවය හැම එකකින්ම කලබල වෙන එක නවතින එක. මේ කියන්නේ අර අර කටුක කටුක තත්වෙන් ජීවිතය අයින් කරන්න මෙයා යන පාරයි මේ පෙන්වන්නේ. වික්ෂිප්තය කියලා කියේ මොකක්ද? කොමන දෙයක් ඇහුණත් මොන ආරංචියක් ආවත් මොන શબ્දයක් ආවත් මොන විදුලිය කෙටුවත් එයා ඉතින් මේක වෙනකම් බලා ඉන්න මොකක් හරි වෙයිනේ වික්ෂිප්තය කියන්නේ කලබලදී ඒක සිතේ කම්පනය යෝගට කතා කරන්නේ කම්පනය නොවෙනවාද අනිත් අයගේ වාගේ වෙන්නේ නැහැ සාමාන්‍ය ප්‍රත්‍යඥයන් කම්පනයක් ඇති වෙනවා ඒ කෙලස් නිසා නමුත් අර ඊටාම භයානක කෙලෙස් වර්ග කෙලෙස් මට්ටම් ඒ කෙලෙස් ස්වરૂපය තමාගේ සිතෙන් අඩු කරලා තියෙන නිසා අර කම්පනයේ වික්ෂිප්තයේ කියන මට්ටම ගන්නා සිතුවිලි ස්වરૂප හැදෙන්නේ කම්පණය වෙන්නේ ගැස්සෙන්නේ නැහැ ඒ කොයි එක වුණත් ඒක පිළිගන්න ලෑස්ති ඇයි මෙයා එහෙම පිළිගන්න ලෑස්ති වෙන්නේ එයා දන්නවා මේ ඔක්කොම කරුණු අස්සෙන් එයා දන්නවා ජීවිතයේ හැම වෙලේම ගෙවි ගෙවි යන අතර ඔය ගෙවි ගෙවි යන ක්ෂණයක් පාසා ඔය ක්ෂණයෙන් ක්ෂණයක් යන මෙව එක કોઈ ක්ෂණයකදී නවතී දන්නේ මේ මේ ක්‍රියාවක් මෙව. ඒක නිසා ඒකට ඉඩ දෙනවා ඉන්න පුළුවන් කල් ඉන්න ඉන්න අයිතිවාසිකම අපිට තියෙන්නේ ඒක නිසා කලබල වෙන්න මේක ලෝක ඇයි ඉන්නත් මට පුළුවන් මැරෙන්නත් මේ මැරිලා මේන් අයින් වෙන්න යන්න පුළුවන්. හේතුව මම මෙලොව වශයෙන් ඉන්න බැරි කමක් නැහැ. මට මේ ලෝක කවුරුත් හොඳයි කොතනත් හොඳයි. ඒ වගේම මට මෙතනින් මේ ඔක්කොම නැවතුණා. මට යන්න බයක් නැහැ. මොකද කොහේ හරි යන්න මම හොඳ තැනකට. මොකද මගේ ළඟ තියෙන්නේ හොඳයි. හොඳ එක නරක තැනක් බාර ගන්නෙත් නැහැ. නරක එක හොඳ හොඳ තැනක් බාර ගන්න. ඔන්න ඔය දෙක උඩ හැම වෙලේම කම්පණයක් නැති. අර තමා ගැන තමාට සාක්ෂි කියන්න පුළුවන් තත්ත්වයක් තමයි උදා කරගෙන තියෙන නිසා මට ඉන්න පුළුවන්. මැරෙන වෙලාව මැරෙන්න. ඒ මොකද? කිසි පාඩුවක් මට නැහැ. මගේ ළඟ මගේ පුළුවන් කාර්කම් තියෙනවා. කොත්තනක්කම් මට නරක වෙන්නේ සමහර විට මීට වඩා හොඳ වෙන්න පුළුවන්. ඔන්න ඔය උද්‍යෝගයේ උඩ එයාගේ කිසිම කම්පන. ඔන්න එනවා ගහන් මේ මේ මේ ගල් පැල්ලීගෙන ඔක්කොම ඔන්න නායනය කිව්වත් ආ දැන් මාත් එක්ක ගියාය කොහරින් හැප්පෙයි හැප්පිලා මැරෙයි එතකොට මම මෙතන ඉඳලා පිට වෙයි ඉවරයිනේ එයාට ඒකේ කලබලයක් වෙන්නේ ඒ ජීවන தත්ත්වේ ඒ ජීවනයේ ප්‍රමාණය පෙන්වන ලක්ෂණයක් ඔය වික්ෂිප්ත භාවය නැතිකම ඒකට දැන් ඔන්න කොටස් ගණනක් ගියා ඊළඟට <clears throat> මේ නවතින අවස්ථාවට මොකක්ද මේ ඔක්කොම රවුමෙන් දැන් මේ රවුමෙන් ගිහිල්ලා අර මුල ඉඳලා අර තිවිච්ච මුලින් අපි කතා කළේ හිරියොත්ප්ප ගැන. හිරියොත්ප්ප නැතිකමෙන් ඇතිකම කියන මේ දෙපැත්තම අපි කතා කළා. මේ හිරියොත්ප්ප කියන මේ දෙකේ ඉඳලා මේ ගමන් මාර්ගය ඇවිල්ලා කොතෙන්ද මෙයා වැටෙන්නේ? සක්කාය දිට්ඨිය නැතිකම. සක්කාය දිට්ඨිය නැති වෙන්නේ කිව්වේ මේ ලෝකය පිළිබඳව සිද්ධීන් කිසිවක් මෙයා වැරදි විදිහට ගන්නේ නැහැ. ඒතර ලෝකයේ පිළිබඳව සිද්ධීන් වැරදි විදිහට ගන්නෑ නැtei කිව්වහම ඕක ඇතුලේ තියෙන සාමාන්‍ය සාරාංශ නිගමනය මොකද්ද කිව්වත් අර ඉස්සෙල්ල කිව්වා කම්පනයක් නැහැ කිව්වේ ඔන්න ඕකයි මොකද්ද මේ සෑම දෙයක්ම සිද්ධ වෙන්නේ හේතුවට අනුව. ඔය හේතුවයි සක්කාය කියලා. හේතුවට අනුව සිද්ධ වෙන සිද්ධි ඒ හේතු නවතිනකොට ඒකේ සිද්ධිය නවතින්න ඕන. ඒක නිසා මේ ලෝකෙ මෙහෙම වෙන්න ඕන මෙහෙම වෙන්න ඕන අර එහෙමක එහෙම මොකුත් කරන්න බෑ. ඒ හේතු සංවිධාන වෙලා තියෙන හැටියට වැඩේ කෙරෙන්නේ. අන්න ඒකට කියනවා සක්කාය නිරෝධය. සක්කාය වික්ෂේ නැතිවීම. ඊළඟට ඒ පුජ්‍යලයට වෙන්නේ මොකද්ද? තමා පිළිබඳව තමාට කිසිම සැකයක් නැහැ. තමා පිළිබඳව තමාට සැකයක් නැtei කිව්වහම දැන් බුද්ධාගමේ ඔය සැකය ගැන බුද්ධේ කංකති ධම්මේ කංකති සංඝේ කංකති පුබ්බේ කංකති අපර ඔය විදිහේ සැක ගොඩාක් ගැන බුදුහාමුදුරුවෝ මේ ඒ ඒකේ විවරණය පෙන්නනවා. නමුත් මේ තනි වචනේ මං තමා ගැන සැක නැතිකමයි කියලා මේ තනි වචනේ මං ඒක පෙන්නේ. එතකොට තමා ගැන සැක නැති කිය මොකද්ද? අර කිව් බුද්ධ ආදී අටතන ඔක්කොම සැක දුරුනේ තමා ගැන සැක නැති වුණාට පස්සේ. බුදුවරයෙක් ලෝකේ හිටියා කියලා පිළිගන්නේ ලෞතර බුදුන් දැකලා නෙවෙයි තමා දැකලා. ඒ මොකක්ද? ඒ ලෞතර බුදුහාමුදුරුවෝ කියන උත්තරය තමයි මේ සිතිවිලි හදන්න යම් කිසි ධර්ම ක්‍රමයක් වෙන්නේ. යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා උන්වහන්සේ බොහෝ ධර්මවල ප්‍රකාශ කරලා තිනවා. යමෙක් ධර්මයේ දකින්න නම් එයා මම දකින්නේ. ඒතකොට තමාගේ ධර්මවල තියෙන සාරවත් භාවය මෙහෙම කල හින්දා නේද මට මෙහෙම වුණේ මේ තරම් ජයග්‍රහණයක් මම සැනසෙල්ලක් ලබන්නේ මේ කවුද මේ මේ ක්‍රමයේ පෙන්නපු ඒ තැනත්තා කවුරු හෝ එයා තමයි බුද්ධ කියන්නේ නැතුව අහවලාගේ පුතාම බුද්ධිය කියන නෙවෙයි. Taman කියන්නේ මේක දේශනා කරපු යමෙක් නම් ඒ උත්මයා කවුරු හරි ආ තමයි ලෝතර සම්මා සම්බුද්ධ කියන්නේ කියලා පිළිගන්න. අන්න බුද්ධ බුද්ධ කියන වචනෙත් එක්ක තිබිච්ච සැකේ දුරුනේ කාගෙන්? Taman. නැතුව බුදුහාමුදුරුව අපි කියමු බුදුහාමුදුරන් එයා දැක්කා. මේ වඩින්න බුදුහාමුදුරුව කොහොමද එයා දන්නේ? බුදුහාමුදුරන්ද බුදුහාමුදුරන්ද පාඩ කරනවද කවුද දන්නේ? ඒක කියන්න බෑ. බුදුහාමුදුරුවෝ හිත ඇතුළට යන්නත් බෑ අපිට. තමා දිහා බලලා මේ ධර්ම යම් ධර්මයක් මේ ක්‍රමය පෙන්වනවා නම් ඒ උත්තරය බුද්ධිමත් මින් එහා බුද්ධියක් නෑ. ඒක නිසා බුද්ධිය පිළිබඳ සියල්ල දත් නිසා උන්වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා කියනවා. ඒකෝට ඒ බුද්ධිකංකති. ඒකෝට ධම්මේකංකති කියන සැකය කිසි සැකයක් නෑ. කිසිම සැකයක් නැහැ මගලන් තියෙන ධර්මයේ මහවතා නිසා. මේ ලෝක ධාති මොන මොන මේ මිනිස් සමාජයේ කවුරුත් නෙවෙයි මාව සංසන්නේ මම. කියන ඒ ධර්මනු වලිනී මා සැනසෙන්නේ. ඒකට ධර්ම ගොනු කිරීම හොඳින් කරිච්ච නිසායි මා සැනසෙන්නේ. ඒකට තමයි සංඝ කියලා කියන්නේ. යම් ඔය <coughs> ඔක්කොම එකාසු කරගෙන යනකොට දැන් පුබ්බය සංකත අපරාන්තය ගන්න. හොබ්බ අපරාන්ත සංකත. මේ ආදි වශයෙන් කියන්නේ මොකද? පෙර මම යම් දුකක් වින්දානම් මේ ධර්ම නැති නිසායි මම ඉන්නේ. මම අනාගතේට මේ යම් දුක් සපක් විඳිනවා නම් මේ ධර්ම නිසායි මම සප වෙන්නේ. ඔක්කොම තමා දෙස බල්ලා ඉතින් ගන්න තීරණ නිසා තමා ගැන සැක නැතිවීමයි මේ සැකේ අත්දන්නේ. එයා දන්නවා ඕන දෙයක් මට බලන්න පුළුවන් මං කවදාකවත් දුක් විඳින්නේ ඕන නරක සිද්ධියක් දිහා බලලා ඉන්න පුළුවන් මට කිසි දුකක්. අන්න ඒක නිසා තමන්ගේ ඇස කන නාසය දිව ශරීරය මොළේ කියන මේ ඔක්කොම දුක නොලබෙන විදිහට මට පාවිච්චි කරන්න පුළුවන් ඒක ඒකාන්තයි කියලා දන්නවනම් අන්න සැකේ දුර වෙච්ච. ඒ සැකේ දුර වෙච්ච පුජ්‍යලයා තමන්ගේම සත්‍යයෙන් මේක මා කරගත්තයි කියලා හිත තීරණය කරන පුජ්‍යලයා අර විදිහේ කිසි සැකයක් නැතුව මට මේ ලෝකේ ඕනම එකක් ඇසුරු කරන්න පුළුවන් කියන පුජ්‍යලයාට බාහිර ලෝකෙන් කිසිම උදව්වක් இல்லන්නේ එයා සැප විඳින්න. මොකද්ද? සීලබ්බත පරාමාස. බාහිර ලෝකෙන් සැප ලබන අදහසින් නානා වෘත නානා <coughs> නානා හික්මි මිනිහ එක එක තාලෙන් පිළිබඳලා බලන කොහොමද මේ සැප විඳින්නේ? ඒ එකක්වත් වුණා කරන්නේ නැහැ. මග ළඟ සැප ළඟ ආකාරයේ තියෙන මේ ක්‍රමයේ තියෙන සම්පූර්ණයකින් මම සැප විඳිනවා කියලා එයා තීරණය කරපු නිසා සීලබ්බත පරාමාසය එයා ළඟ නැහැ. ඒ <clears throat> සීලබ්බත පරාමාසය කියන ඔය කියන සංයෝජන තුන ජීවිතයක යම් දවසකද ඇති උනේ. ඔය සංයෝජන තුන කැඩුණි. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත. ඒ මොහොතේ ඉඳලා ඒ කියන්නේ ඵලයටපත් වෙච්ච මොහොතේ ඉඳලා හැම මොහොතක් පාසා එයා අහවල් මොහොතේ කියලා නෑ. ක්ෂණයක් පාසා රාගද්වේෂ ඔව් රාගද්වේෂ මෝහ කියන මේ තුනම තුනම ගිලිහි ගිලිහි මැකි මැකි යන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ මොකද උවමනා කට්ට කට්ට තුන අර ඒව ඔක්කොම විනාශ කරන කට්ට තුනට මෙයාගේ සිත වැටුණා. වැටුණාට පස්සේ ලෝකයේ දිහා බලන බලන අහන ආශ්‍රය කරන හැම මොහොතක් පාසාම මෙයාගේ සිතේ තියෙන අර පිළිගැනීම. ඒක නිසා රාගය උපදින්නෙත් නෑ යාට. ආ ඒ කියන්නේ බැඳී පවතින ආකාරයෙන් උපදින්නේ නෑ. ඒවා කැඩෙන ආකාරයෙන් සිතුවිලි පහළ වෙන නිසා ඔය මොහොතේ ඉඳලා දිගින් දිගට දිගින් දිගට සෝවාන් සක්‍රදාගාමි අනාගාමි කියන මේ අවස්ථාවටපත් කරන්නේ අර සිතුවිලි වල බලපෑම. මෙයා නිකම්ම හිටියත් ඔය මට්ටමට ඔයවා නවත්තන්න කිසිම පුළුවන් කිසිම කෙනෙකුට නවත්තන්න බෑ. සෝවාන් වුණාට පස්සේ රහත් වෙන එක නවත්තන්න මොන ක්‍රමයකින්වත්. හැබැයි ඉතින් කාල සීමාව අඩු වැඩි වෙන්න පුළුවන්. අර සෝවාන් වුණාට පස්සේ කෙලීම පල්ගම් බෑගෙන බෑගෙන ගිහිල්ලා සියලු කෙලසුන් නැසලා අමා මහ නිවන් දකින්න. ඕකයි අපි අර පස්සට ආවා කියේ. එතකොට අපිට හොඳටම පැහැදිලිව පේනවා මේ ඔක්කොම තමන් අතේ තියෙන ක්‍රියාවක් මිස කිසි කෙනෙකුට කියලා නැත්තම් වෙන මොනම ක්‍රමයකින් කරන්න පුළුවන් නැහැ නිසා මොහොතක් පාසා ඔය පරීක්ෂණය කරන පුද්ගලයා මෙලොවත් සැප විඳි පරලොවත් සැප විඳි කෙලවර නිවුණුත් දකි දැන් මේ දේශනාව පිළිබඳව යමක් අහන්න තියෙනවනේ ආන්න පුළුවන් මොනවද කියන්නේ නෑ එතන තියෙම තමයි කැඩුවේ. ඒක අනිත් පැත්තයි අනිත් පැත්ත. හොඳ පැත්ත නෑ. එච්චරයි මේ. දැන් අද අවසන් කළේ හොඳ පැත්තේ අවසන්. මීට කලින් නැවැත්වි අපි කියලා අවසන් වුණේ නරක පැත්තේ අවසන්. ඉතින් ඒකේ දෙපැත්තම මේ සූත්‍රයට අයිති. එච්චරයි ප්‍රශ්නේ. නෑ ඒක ඉතින් අර අපි මේ අය කවුරුත් ඒ වචන ගැන විස්තර අහලා තියෙන නිසා විස්තර කියලා තියෙන නිසා ඉතින් යන්තම් කියන්න කියන්න කියන්න ගියා මොකද තෝරගන්න පුළුවන්. ඉතින් පුංචි ළමයි නෙවෙයිනේ. හොඳයි පින්නතිනි දැන් මේ විදිහට අපි මේ ධර්මය තේරුම් ගන්න උත්සාහවත් විය යුත්තේ වෙන කිසිවක් නෙවෙයි. මොහොතෙන් මොහොත අර <clears throat> ජීවිතයේ අභාවයට යන නිසා කොයි මොහොතේ අවසන් වෙයි දන්නේ. වයසකට ගිහිල්ලාද, තරුණ වයසේද, දැන්ද හෙටද අනිද්දාද කියන්නේ. ඒක නිසා හැම වෙලෙම ලෑස්ති. පොට්ටනිය බඳලා ඉවරයි බෑග් අරගෙන කාඩ් එකත් අපේ තියාගෙන ඉන්නවා. ආපු වෙලාවට යන්න ලෑස්ති කියන தත්ත්‍ය හදාගන්නයි මෙච්චර කරුණා කියන්න ඕන. මේ පින්නකින් කරක් තිස්සේවා පුරුදු. දැනගෙන ඉන්න නිසා තව තවත් ඒවා සිත්වලට කාවත් දන්නේ ඒක ටිකක් දිනු කරගන්නයි නිසා අපි ඒ විදිහේ <clears throat> සිතිවිලි මතින් තම තමන්ගේ ජීවිත සාර්ථකත්වයට පමුණවා ගැනීමේ උනන්දුවක් වෙන පිරිසකේ තියෙන පිරිසට වෙන්නා වූ යහපත සලකා ඊට අනුව සතුට වෙන්නා වූ ලෝකපාලක සාසන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථානවලටත් අප අපසු කරන්නා වූ ස්ථානවලටත් අධිගෘත් සියලුම දිව්‍ය රාජ සම්මයා මේන් සතුට වෙන අතර මේ සෑම දිනාටම තම තමන්ගේ ජීවිත මේ ගුණයන්ගෙන් යුක්ත වූ ජීවිත රටාවක් සකස් කර ගැනීම දී හැකි සහායක් කළ හැකි උපකාරයක් කරත්වා ඒ දිව්‍ය රාජ සමූහයාටත් තම තමන් නමින් නැසීමේ පරිලෝකීය මෞපියාදී සියලුම ඥාති වර්ගයාටත් භූත පින්නතුන්ලත් ලෝසතුන්ලත් තම තමන්ලත් මේ ශක්තිය කාන්තෙන්ම සියලු දුක් නිවාරණා වූ නිර්වාණ ධර්ම අවබෝධයට හේතු වේවා නිසිද්ධ කරගෙන එත්තාවතා සම්පූර්ණ ආකාශට්ටාදු ඥාතීන් බින්දිනි ධම්මේ සමඩ නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න අභිවාදන් සීලිස්ස නිච්ඡම් වද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති විනාතේ සමිජ්ජතු